බුද්ධ සම්බන්ධ කෙනෙක්නි අප මේ දක්වා මේ අද ප්‍රකාශ කරන තැනදී දහත් මනස්කාර භාවනාව වල විස්තරය මේ දහත් මනස්කාර භාවනාවේ වල අප දහත් මනස්කාර භාවනාව වල ලබන මේ වාක්‍යයන් මේ භාවනා වාක්‍යයන් ප්‍රකාශ කරන විට ඒ පිළිබඳ සමාධියකින් සහ ප්‍රඥාවකින් හොඳට අවධානය යොමු කළා නම් ඉතා ගැඹුරු කුසලෝ අවබෝධයක් සිමිට ලබන්නට පුළුවන් වෙනවා. ඒ එක එක මාර්ගයන් තුළින් ඇති වෙන අවබෝධයේ කෙසේද කියලා දන්නේ ඒ අවබෝධයක් ඇති වෙච්ච අය පමණයි. අන් අයට ඒවා සංඥා මාත්‍රේ පමණයි. එනිසා මේ ධර්මමනසාර භාවනාව උසස් භාවනාවක් වෙන නිසා ඒ කියන ලබන භාවනා වාක්‍ය ඉතා හොඳින් සමාධිමත් සිතකින් යුතුව අහන්න ඕන. අනිත් අතට ඒ කියන ධර්මය නිකන් සංඥායකට පමණක් සීමා කරන්න එපා. ඒ කියන්නේ අප කියන දේ වැටහුණු පළියට වැටහු පමණින් ඒ ධර්මයේ තේරුම් ගන්නවා ගන්නේ නැහැ. අප කියන දේ ඕනෑම පහසෙන් ළමකට හරි තේරෙන්න පුළුවන් මතක තබා ගන්නට කෙනෙකුට පුළුවන්. එසේ මතක තබා ගැනීම හෝ එසේ තේරුම් ගැනීම නෙවෙයි අවශ්‍ය වන්නේ අවධානය සමාතම අවබෝධයක් සමාගයේ හදතුලින් ඇති ඒ අවබෝධය ඇති වෙන ආකාරයෙන් නෙවෙයි මේ භාවනාව අප කළ යුතු වන්නේ. එතකොට ඊයේදී ඊවතාවේදී අපි ප්‍රකාශ කළේ හදයන් යන කොටසලලා ඒ දහතු මනස්කාර භාවනාව කරන ආකාරය කාල වේලා ඉක්ම ගිය නිසා අපි ඒක අලලා පරිතු දේශනා හොඟක් කපා හැරියා. කරන්නට තිබුණු දේශනා කපා හැරියා. අද එතෙන් සිටයි කතා කරන්නට අදහස් කරන්නේ අධ්‍යයන ගාවට තියෙන්නේ මොකක්ද? යක්ෂණානි. යකනම් කියන එකේ අදහස බොහෝ දෙනෙක් මේ වචන වල තේරුමක් දන්නේ. භාවනා කරන්නට අවශ්‍ය සමහර තේරුමක් දන්නේ. යකනම් කියන එකේ අදහස අක්මාව කියන එක. මේ දැකලා ඇති මේ මස් කඩවල එළිලා තියෙන සත්තුන්ගේ පීකුයි. උඹදේ දැකලා ඒ ඒ තීකුවල තියෙන පාටමයි, ඒ හැඩයමයි, ඒ ආකාරයමයි, ඒ ස්වරූපයමයි අපේ අක්මාව තුලත් පවතින්නේ. මේ ශරීරයේ දක්න පැත්තේ ඊළඟ කූට අන්තිම ඉඩකට කූඩුවලට යකින්න කොටස අතදාලා බැලුවොත් ඒ අවුගේ නීගාතිය තමයි අප්මා කොටස. උතර කොටසේ සමෙන් සහ මේද තත්යෙන් ගැටයි පවතින්නේ ශරීරය තුළ තියෙන ලොකුම ඉන්ද්‍රියක්. ඊට වඩා ලොකු ඉන්ද්‍රියක් ශරීරය තුළ නැහැ. මේ අක්මාවෙන් තමයි අප ආහාරයට ගන්න ලබන කෑම දීම වල ඇති සමහර කෑම කොටස් ගබඩාසල සබා ගන්න. ඒ ගබඩාසල ගන්න සබා ගන්නා කියන්නේ කොටස් මොකද්ද ලයිට් කරන මොකද්ද කියලා මට නැතිනවා මතක නැහැ. ඒවා ශරීරයට අවශ්‍ය වූ අවස්ථාවලදී ග්ලූකෝස් බවට පත් කරනා මේ අපමාව තුළින්. එසේ ග්ලූකෝස් බවට පත් කරලා ග්ලූකෝස් කියන්නේ මේ ලේවල තියෙන සීනි කියන එක. ඒවා මේ වලට ඇතුල් කරලා මුළු ශරීරය පුරාම බෙදා හරිනවා. මේ ආත්මාවෙන් සිදුවන ක්‍රියාවලිය. ඒක අමතරව මේ ආත්මාව තුළින් හිත වහණය වෙනවා. ඒ කියන්නේ චිත්තාශය තියෙනවා. ඒ චිත්තාශය පිට එකතු වෙලා තිබෙනවා. මේක තමයි සාමාන්‍ය ආත්මාවේ ඇති. ශරීරයේ දකුණු පැත්තේ ඉලෙක්ට්‍රෝගෝල් කියන කොටසක් මෙය කල්පනා ගන්න හරකේ විදුවක් වගේ කොටසක් එතකොට හිතා ගන්න පුළුවන් ආත්මාවේ ස්වરૂපේ හැදේ. මේ කොටස් හරියට ඇහැට දැකලා භවනා කරන කෙනෙක්ටයි සාහොඳට අවබෝධ වෙන්නේ අනිත් අයට නැහැ. දැන් අපි ඒ කොටස අරලා භවනාවාක්‍ය කියමු. ඒ අනුව මේ අය මනසකාර පවස්සන්න එතකොට මේ අයට දුක අවබෝධයක් ඇති වෙයි. දැන් කවුරුත් දන්නවන්න භවනා කරනවා. අත්ථේමස්මින් කායේ යක්ඛනං පඨවි ධාතෝ මෙන්න ශරීරයේ අක්මාවනම් වූ පඨවිතා සුපත සක්මත අක්මාවනම් වූ පඨවිතා සුපත සක්මත අක්මාවනම් වූ පඨවිතා සුපත සක්මත මෙන්න අකුණාව උදරයේ සමින්හා නේද තට්ටුවෙන් නැසී ගැත එහෙන් අකුණාව ඒ බව නොදන්නේය මේ අකුණාව අසරින් පරණ දුක් ගන්ධෝ බඩරැල් නැනි කුණත කොටස් ඇත තමාමේ කුණත කොටස් නැද පිළිකා ඇති බවද අපමාව නොදන්නේය අකුණාවේ ආහාර ගබඩාමි ඇති බව හෝ ඒ තුලින් සිත නිත දෙවෙන බව හෝ අකුණාව නොදන්නේය මේවා නොදන්නා බව හොඳට අවබෝධ වන්නට ඕනේ නාම රූප වෙන් කර දැකීම සඳහා එම අකුමාවට අකුමාදයයි කියන බවද අකුමාව නදන්නේය. එය අපගේ සිත තුළ පවත්නා සංඥාවක් පමණි. නිම අකුණාවතේ පට වේදාසුව යයි කියන බවද අකුණාව නොදන්නේය එයද අපගේ සිත තුළ පවත්නාවෝ ඇඳෙමින් මාන්තයක් සමනී මේ හැඳිනීම් මාස්ටරයක් අපසිත තුළ පවත්න අය කවුරුද වන්නේ මෙන්න අක්මාද මම යයි මගේ යයි අපි අල්ලා ගන්තන් අක්මාව ඒ බවද නොදනී ඒක් මම මගේ බවද හිතේ පවත්නා සංකල්පනා මාත්‍රයක් පමණී අක්මා වක්මා උපාදී පවතිනවා. අපේ තියෙන නොදැක්කම දේ මම කියලා මගේ කියලා ගන්නවා. ඒක අතල සංඥා දාන පටේ දහසේ රක්මාවය මේ කවි සංඥා දාන. මේවා අපේ සිත තුළ තියෙන ධර්මයක්, අක්මාව රූප ධර්මයක්, සිත නාම ධර්මයක්. Oh. මෙන්න අක්නාවේ ඇති පතරේ ධාතුව සමාවට කොට ආපෝ තේජෝ වායෝ යන සිසු ධාතු කොටක් ඇති බවද නොදන්නේ අක්නාවේ තියෙන තේජෝ වායෝ ආපෝ කියන ධාතු නමුත් පතරේ ධාතුවේ බව දන්නේ සමාවට ඒ ධාතු කොටක් තියෙනවා බව මේක හොඳට තේරෙනවා නම් සමාධියෙන් ඉතා ගැඹුරු අවබෝධයක් ඇති වෙනවා. මෙම අකුණාව නිරන්තරයෙන් දිනන්තන දෙවින් විපරිණාම යසපත්න දැයින් නිත්‍ය දියස් නොහැක අත්මාව තුළින් නැක්කා පරිදුක් ඇති වෙනවා අත්මාව විඳිනවා අත්මාව කුණ වෙන අයරමී භෝග ඇති වෙනවා එපටයි කිසිම රෝගයක් ඇති වුණොත් අත්මාව වලින් අල්ලන්නට බැරි තරම් සද්ද බල වේදනා ගෙන දෙනවා අතිශයින් දරුණු දුක් වේදනා ගෙන දෙන ඉන්ද්‍රියක් මේ අත්මාව කොටස ශරීරයේ අනෙක් කොටස් වගේම එන අකුණාව තුළින් දුකක් දින දින දැනින්ද එන අකුණාව දුකට හේතු වන දැනින්ද සැපක් විය නොහැක බාහිර හර්තුනේ අක්මාවේ පැටලී ධාතුව තිබෙන ආශේන අපේ යක්මාවේ පටවි ධාතුව පමණයි කියන්නේ වෙනසක් නෑ බාහිර පටවි සහ අක්මාවල තියෙන පටවි ධාතුව අතර මෙන්න අක්මාවේ පවත්නාතෝ පටවි ආදී ධාතු කොටස් බාහිර ධාතු කොටස් හා සංවන්නේ බාහිර ධාතු කොටස් මම මගේ නොවන්නාසේම ආත්මයක් නොවන්නාසේම එන අක්මාවත මගේ විය නොහැක මම විය නොහැක මගේ ආත්මයද විය නොහැක නාම රූප වෙන වශයෙන් දකින්න යන්නේ අදිස්ථාන කරන්න ඕන නාම රූප වෙන කිරීමෙන් ඇති වෙන ශූන්‍යතාවය විනාඩි 3-4ක් පවතින එකල මෙන් එහාට දිගටම එක සැරයක් අදිස්ථාන කරාම ප්‍රමාණවත් මෙන්න අක්මාලතු පං කන්දය වන්නේය එය අක්මාවයයි හඳුනාගත් සංඥාද පඨේ ධාතු ලෙසින් හඳුනාගත් හැඳින්ද ඒවා අනිත්‍යාදී වශයෙන් සම්මස්ත සම්මන්ත්‍රණය කරන විට පහළ වූ සිතේලිද මේ දක්වා පහළ වූ කුකේ මුසා මෙදහත් වේදනාවන්ද අනේකුත් විඥානයන්ද නාමස්කන්ධය වන්නේය අක්මාව රූපස්කන්ධය අක්මාව අක්මාවයි කියලා හඳුනා ගන්නයි මම මගේ යයි කියන ගැනීම මේ ආදේශයේ දුමසිතෙවිදී නාමස්කන්ධය මේ නාමස්කන්ධයන් පිටායි බලන්න තන මේ දක්වා පහළවෝ මේ නාමස්කන්ධයද ශේෂ නොවි දැන් නිරුන්දරී කුසුන් ඇති දැන් එය නිත්‍ය සිය නොහැක මේ සම්බන්ධයෙන් පහළ වූ නාමස්කන්ධය මම නම් මගේ ආත්මයනම් මේ නානස්කන්ධ නිරුන්දවි යන කල ඒ මම බවද මගේ බවද නිරුන්දවි යන්නේ එදෙරින් නානස්කන්ධය තුල ආත්මයක් සිහිතිය නොහැක මේ අවබෝධයට නම් රූප වෙන කරන්න එන්න ආත්මාව අත්මාව අත්මාව රූපස්කන්ධය මෙන්න ඒ දැනගන්නා සිටිවිලි නාමස්කන්ධය මෙන්න රූපස්කන්ධය මෙන්න නාමස්කන්ධය මේ වර්තමාන ශ්‍රේ ඇතිවෙන නාමස්කන්ධය දෙසට දැන් අවධානය යොමු කරන්න. මේ මොහොතේ තියෙනවා. මේ අත්මාව අත්මාව කියන සංඥාව අත්මාව කියන හැඳිනීම පටවේ ධාතුව කියන හැඳින්වීම මේ ආදේශයේ ධර්ම වර්තමාන සමයේ පවත්නා වූ නාම ධර්මයන් මේ නාම දේශයට දැන් අවධානය යොමු කරන්න වහවහ ගිලිහි ගිලිහි යන අනිත්‍යයෙන් අනිත්‍යට පස්සනවා එන ආත්මාව එන්නේ දන්නා සිත ඒ දන්නා සිත කියන්නේ ඒ සිත ගිලිහි ගොස් ඉවරයි අනිත්‍ය ධර්ම දෙන්න ඒවා ආත්ම නොවන ධර්ම මේ අවබෝධය තුළින් රූපස්කන්ධය සහ නාමස්කන්ධය සිතින් දෙකසට වෙන කරන්නේ. කෙනෙකුට ශූන්‍යතාවයක් හඳුනගන්නද පුළුවන්. මේ ශූන්‍යතාවය තමයි මම කියලා මගේ ආත්මය කියලා ගන්නට දැන් ඉතිරි වී ඇත්තේ. ඒ නිරන්තරයෙන් පවත්නා වූ ධර්මයක් නෙවෙයි වහා නැති යන ධර්මයක් දෙමින් මේක නිත්‍ය වන්නට බෑ අනිත්‍යයි. මේ දැන් පවත්න අවශෝණ්‍යතාවය සහ ඒ ගන්නා හැඟීම මගේ ආත්මය නම් මේ නිරුද්ධ වී යන විට ඒ ආත්මයත් නිරුද්ධ වී යනවා. එහෙමනම් මේක ආත්මයක් කියලා ගන්නට දෙයක් නැහැ. එන්න මේ අවබෝධය තුළින් දැන් නැවත නාම රූප වෙන් කරන්නේ ශූන්‍යතාවයේ සිටගෙනම විමසෝඤ්ඤතායද අනිත්‍යය අනාත්මයය විමසෝඤ්ඤතායද අනිත්‍යය අනාත්මයය විමසෝඤ්ඤතාය අනිත්‍යය අනාත්මයය මේ පස්සේ යම් ධර්මයක් දැක්කම ඒකත් අනිත් ඒකත් අනර්මයි කියලා දක්වන්නේ. මේ දෙකෙන් වචනය මම පාවිච්චි කරන්නේ. මේද අනිත්‍යය අනාත්මය මේද අනිත්‍යය අනාත්මය මේද අනිත්‍යය අනාත්මය ශබ්ද ප්‍රඥා දින කෙනෙකුට මෙහි දේවාන් ධාතුව හිතට අරමුණනවා පස්වෙනිට මේ ගැන නැවත නැවත නමස්කාර පවත්වන්න දැන් ඊළඟ කොටසට අපි ගහන්නේ යක්නම් කිලෝම කන් කිලෝම කන් කියන එකට පොත්වල දක්වා ඇත්තේ විශේෂයෙන් බෞද්ධ පොත්වල මොකද්ද දල්දරෝසේ කාටද තේරෙන්නේ දල්දරෝසේ වශයෙන්? ඒකම වචනයක් පමණයි දල්දරෝ කියලා කියන්නේ ශ්‍රීය කියන අදහස. මේකට ඉංග්‍රීසියෙන් කියනවා මේ අන්ද ලෝරා කියලා. ලෝරා කියලා කියන්නේ ඈ ස්පේන්නේ ලෝරා කියලා කියන්නේ නැත්නම් ඈ සිංහලයේ තියෙන පැන්සියස් කියන එක විශේෂයෙන් කියන කනස්තුක. සිලෝමකන් කියනවා කියන්නේ. මෙතන සිලෝමකන් කියන්නේ සිවියම් හදවත වටා සිව් සිවියක් තියෙන සුදු පාට පුහුණු එකක්. මේකත් පැටලි දහතු මාත්‍යම උපමාවක් කියන්නේ. අපි පාරයන්කට මේ අඩවල් ලයිනේ රුචි හදනවා දැකලා තියෙනවා. පාන්තිකවල තියෙන පැටලි දහතු වතුර දක්සක් දාලා තෙල්ලෙන්දියා. ඒක හොඳට අනලා ඒ මිනිහා අත් දෙකෙන් ගහනවා ඈතට අඩි දෙක තුනක් ඒක විහිදලා යනවා. නිකන් මොනවද නෑට කියනවා. නිකන් සිවුන් සිලිය පිළිදෙනවා. ඒ සිහිය තියෙන්නේ මොනවද? පඩේ දහත නේද? ඒ වගේම තමයි අපේ මේ අක්මාව වට මේ හදවත වට ආශ්‍රයයක් තියෙනවා. මෙන්න ඒක දෝරාගේ මම ප්‍රකාශ කළා මේ මන්දන අපේ වචනේ අවශ්‍ය නැහැ අපි තේරුම් ගන්න උත්සාහ කරමු මේ මෙන්තරෙන් කියන වචනේ ශ්‍රේෂ්ඨ කරන එකට එතකොට බපබඩුව තාත්තේ එකක් තියෙනවා ඊළඟට අපි මේ ශිෂ්‍යයේ කම් ගැලේවට පසු සුදු පාට හිස්කට ඒ හිස්කට ගැලුව විදසම මොලේ වටේටම ඒ කියන ඒ ගලදුව වැටි කියන මොලේ වැටිලා තියෙන එක හරියට මේ බැලුම් බෝලයක් වගේ ඒක තාමසියම් විවිධ තේන ට්‍රාන්ස්ෆරන් දෙකක් ඒක සාමාන්‍ය සුදු පාටට හොරයි මේක තනිකර පැටවිල හතු මාත්‍රයක් විශේෂයෙන් මේක පිළිදා තිබෙන්නේ ඒකේ තුලින් චේතනයක් ගලාගෙන යනවා නිරන්තරයෙන් වක්‍රෝවාගේ ඕජස් ස්වરૂපයක් සියුම් එනවා ඒක අසාම පහසු වෙනවා ඒ ඉන්ද්‍රිය ක්‍රියාත්මක කරවීම සඳහා විශේෂයෙන් කෙනෙහි වාගේ වහකුලන්නට කුම්බවන්නට ඒ තෙතගතිය ඒ ඒ දලබෝතලින් ඇති වෙන තෙතගතිය තම අවශ්‍යයි හදවත තුළ තියෙන හදවත වටා ඇති ඒ දලබෝත එදසින්ම හදවතේ ක්‍රියාකාරීත්වයට උපකාර වෙනවා මොලේ ආස්ථාවීමට නම් වෙන්නේ බෑ මොලේ වටේ තව තියෙන මේ වෙනින දලබෝත ඒ වගේම මේ අපේ හැම මම ගැලේවට පස්සේ මම මේ යක්ෂම කොටසේ තියෙනවා මෙන්න මේ දලබෝ කියන කොටස. දැන් ගණන් 12ක පොත්තක් කියන ගැඹුරු පොත්තක් කියන්නේ කවද ගණකම පොත්තක්. පොත්ත ගැලේවට පස්සේ ගහ මුලටම වාගේ නැත්නම් පොත්ත කෙළවරම වාගේ. එහෙනම් සියොන් සියක් සෙතමනේ සැරි. අන්න එහෙම සියොන් සියක් අපේ මම යක්ෂම කොටසේ තියෙන මෙන්න මේකටත් කියනවා දලබෝ කියලා. මේක අර ප්‍රති කතාවෙන් තේරුම් ගන්න පටන් ධාතුවක් කියලා. කොච්චර සිංහට තිබුණා කොච්චර එකට එකට ඇලිලා මේ හරියට බැලුම් බෝලයක් ඇද්දවා තියෙනවා. මේ බලගෝ අපි දැන් පටවිය ආදී ධාතුන්ෙන් බලමු. අත්තේකින් අසුන්ෙන් කායේ කිලෝමකං පටවේ ධාතු මෙන්න ශරීරේ සලසෝ නම් නෝපට ධාතු කොටසක් නැත ඒ ඇති ආකාරය දකින්න මුලේ වටා තියෙනවා පෙනහැලි වටා තියෙනවා වකුගඩු වටා තියෙනවා හදවත වටා තියෙනවා මුළු සම පුරාම හැමට යකින්න හැමෙන් අන්තිම තත්ත්වෝ වගේ කියන එකයි ඔය අම තද මාළුව ගැන ගෙවල් වලට ගෙනත් යනනම් මේ මාළුවන්ගේ යටන කොටසේ තියෙන එකක් තමයි ඉන්න දල දුවට දල දුව යයි කියන බව හෝ එයට පටලි ධාතුව යයි කියන බව දල දුව නොදන්නේය එය අපගේ හැඳිනී මාන්ත්‍රයන් පමණි ඒක හොඳට දැනෙන්න ඕනේ මේ කියපු කතාව නීදල දුව තමා හදවත් වතු gadu මොළය ආදී ඉන්ද්‍රයන් වසා සිටින බවද නොදන්නේය නීදල බුව මමයයි මගේ ඇයි ගත්තන් ඒ බවද දල දුව නොදන්නේය මේ දලබුව නිතර වෙනස් වන පඨවි ධාතු මාත්‍රයන් දෙලින් නිත්‍යය නොහැක ආත්මය නොහැක පඨවි ධාතුව හැර දල්බුව කියා දෙයක් සත්‍ය වශයෙන් නැත මේ දල්බුව රූපසංකන්ධය වන්නේය එයදල දුව වශයෙන් හෝ පටලේ ධාතුව ලෙසින් හඳුනා ගන්න හැඳෙමින්ද මේ සම්බන්ධයෙන් පහළ වූ වෙනන් සියලු සිටිවිලිද නාමස්කන්ධය වන්නේ මේ අලලා මේ දක්වා පහළ වුණා හත් කන්දයන් දැන් ශේෂ නොවී නිරුද්ධ වී ගොස් නැති දැයින් නිත්‍යදිය මහත් ඒවා නිරුද්ධ වී ගොස් ඇති ආකාරයෙන් දැනෙන්නට ඕනා ඒ සම්බන්ධයෙන් පහළ වූ සිටිවිලි මගේ ආත්මය නම් මේ සිටිවිලි නිරුද්ධ වී යන කලට මගේ ආත්මයද නිරුද්ධ වී යන්නේය ඒ නිරුද්ධ වී යන හොඳට පේන සුවන එදරින් එන නාමසංසන්දය සුද ආත්මයක් නැත එය අනාත්මය මගේ නුවේ මම නුවේ සෝනිතාවේ අධිෂ්ඨාන සංගිනා තුනක් පස්සේදී නාම රූප වෙන කරන්න මෙන්න දලබෝ රූපස්කන්ධය මෙන්න ඒ හඳුනා ගන්න සිත නාමස්කන්ධය මෙන්න දලබෝ මෙන්න උපස්කන්ධය ඒ හඳුනාගත් සිත නාමස්කන්ධය හදවතේ දලබෝට වකුගඩු වල දලබෝට පෙනහැ දුර දලබෝට කොටසින් කොටස දාන්න මොලේ මොළු ඇඟ පුරා හැමතැනම ඇති දලබෝට මේ නාම සහ රූප දෙක සිතින් වෙන් කරන්න දෙකකට දෙක ඈත් කරන්න. මේ ශූන්‍යතාවයක් දැස්නේ වෙනවා නම් අප කියන කොටස් ක්‍රියාත්මක කරන්න. මේ ශූන්‍යතාවය අත්දැකන විට ඒ තුළ සියුම් වේදනාවක් තියෙනවා. ඒ දැනෙන ගතියක් තියෙනවා, ඒ සංඥාවක් තියෙනවා. ඒ ශූන්‍යතාවය ඉඳගෙනම අප කියන කොටස් කරා ක්‍රියාත්මක කරන්න නැවත ශූන්‍යතාවයක් දැක ගන්න. නාම රූපයෙන් කොහොමද? මෙන්න මෙහි පවත්නා වූ වේදනාව කිය වේදනාව දැස බලන සිටින් ශුන්‍යතාවේ පවත්නා වේදනාව මෙන්න මේ පවත්නා වූ සංඥාව ඒ ශුන්‍යතාවන සංඥාව බවට පත් වෙන ඒ දැස දැන් බලන්නේ සිටින් දැන් සමාධිමත් සිටින් මෙන්න මේ දැනෙන ගතිය කියලා දැනෙන ගතිය දැස ඒ සමාධිමත් සිටින් කරන්නේ මේ කොටස් තුන තුන් පැත්තට සිටින් ඈඩ් කරන්න. දැන් ඇතිවෙන ශූන්‍යතාවය අනිත්‍යයි අනාත්මයි අනිත්‍යයි අනාත්මයි අනිත්‍යයි අනාත්මයි මෙහිදී ජීවන සිට කරනවා. හැමදෙනාටම මේ සමාධි ප්‍රඥා දෙන්නයිට හොඳයි අපි ඊළඟ කොටස බලමු දැන් ඉහකන් ඉහකන් කියන එකට බෞද්ධ පොත්පත්වල දැක්වෙන්නේ ඇලදිව කියලා නැත්නම් බඩදිව කියලා වචනයක්. පාසල් පොත්පත් වල දක්වා තිබෙන්නේ අඥාශය කියන වචනය. සියකන් කියන එකට පාසල් පොත්පත් වල අඥාශය කියනවා බෞද්ධ පොත්පත් වල තියෙන්නේ බඩදිව නැත්නම් මලදිව කියන වචනේ අර ඉස්සෙල්ලා තිබු කැන්සියස් නැත්නම් ස්ටීන් කියන වචනේ ඉංග්‍රීසියෙන් පාවිච්චි කරනවා. මේකට මේ ඇලදිව නැත්නම් බඩදිව කියන්නේ මේක දිගට හුරු මස් හැදෙල්ලක්. හරියට මේ දිව වගේ පැතිරි දෙයක් නෙවෙයි ඝනත්ම තියෙන නමුත් දිගයි. මේ පිටා තියෙන්නේ ආම වම් ශරීරයේ වම් පැත්තේ ආමාශයටම ආසන්නව. ඊළඟට කූඩු වලට යකින් හුඟක් පහළින්නවා. අඟල් හතරක් පහළින් පහළින්. මෙන්න අඥාශය තුළින් සිදුවෙන ක්‍රියාවලි දෙකක්. හෝමෝනයක් ගලනවා ඒ තුළින් ඉන්සියුලින් කියලා. මේ අක්මාවතෙන් ගලන්නා වූ ඉන්සියුලින් හෝමෝන නිසා ශරීරය තුළ පවත්නා වූ මේ විශේෂ දේවල් කියන අධික සීනි ගතිය නැති වෙනවා. මේ ඉන්සියුලින් ගැනීම යම් හේකින් අඩුවකොත් නැත්නම් නැති ගියොත් ශරීරයේ තියෙන ශරීරයේ ලේවල පවත්න සීනි ගතිය වැඩි වෙනා එතකොට මෞඛාසමද සීනියාම නිරෝධ හැදෙනවා. මේ කප්නාශය තුළින් ඇති වෙන මේ ඉන්සියුලින් හෝමෝනය හරියට ක්‍රියාත්මක නොවන විට ඒකත් එක් හේතුවක් වෙනවා ජීවජය වෙන රෝග ඇතිවීමට. ප්‍රධානම හේතුවක්. පැන්ක්‍රියාස් තමයි කතා කරන්නේ. ජීවනීය වෙන රෝග ඇතිවීමට මේ ඉන්සියුලින් නොමැතිවීම ඉතාමත් හේතු වෙනවා. එතකොට මේක කොයිතරම්නම් දුකක් ලබා දෙන කොටසක්ද කියලා කල්පනා කරන්නයි මම මේ වචන ප්‍රකාශ කරන්නේ. යම් කිසිවක් නිසා නෙවෙයි. තවත් එකක් මේක වලින් ගලන අයස්සයමයක් මේ ආහාර කොට දිරවීම සඳහා අවශ්‍ය වෙන ඕජස් කොටස. අන්න ඒ එක්සයිම වලින් ඒවා විශේෂයෙන් බඩවල් වලට ඇතුළු වුණාට පසුව මේ අප ගන්නා ලබන මේක ගති තෙල් වර්ග, පිෂ්ඨ ධාතු වැනි කොටස්, ප්‍රෝටීන් වැනි කොටස් ජීර්ණේ බවපත් වෙනවා. දිර දිරනා ශරීරයේ ඒවා උරා ගන්නවා. මේවා ගැන ක්‍රියාත්මක වන ආකාරයෙන් හරියට අවබෝධ කර ගැනීම ඉතාමත් සුදුසුයි. මොකද මේක හරියට රෝබෝ මිනිහෙකුට ඕන දෙයක් ක්‍රියාත්මක කරන්න පුළුවන්. සින්දුවක් නම් දැන් කියන්න පුළුවන්. රෝබෝ දැන් හදන රෝබෝ. නමුත් ඒක දන්නේ අපේ සිත අයින් කරන අපේ ශරීරයේ ක්‍රියාවලිය මේ යාන්ත්‍රික මානසික ක්‍රියාවලිය හා සමානයි. දැන් අර ඉස්සලම අදුවක්ම වෙන සීනි මේකද ග්ලූකෝස් නිතරම ශරීරයේ ලේ වලට ඇතුල් කරනවා කියන්නේ. ආඥාකයේ මේ වැඩිමේ අනුකරණ ඉන්සුලින් ඉදරවල. මේවා ක්‍රියාත්මක වන යාන්ත්‍රික ක්‍රියාවලියක්. නමුත් මේ කිසිම ක්‍රියාවලියක් මේ කිසිම මේ ඉන්ද්‍රියක් දන්නේ තමා තුළ මේක සිදු වෙනවා කියලා. හරියට කම්පියුටර් එකකින් කොච්චර දේවල් සිදු වෙනවද? නමුත් කම්පියුටර් එකේ මොකක්වත් දන්නේ නැහැ. අන්න ඒ වගේ මේ ශරීර කෝණ තුළ පවත්නා වූ විශේෂයෙන්ම රූපස්කන්ධය කෙරෙහි පවත්නා වූ ආත්ම සංඥාව දුරු කර ගැනීම සඳහා මේ අවබෝධය අපිට ඉතාමත්ම අවශ්‍ය වෙනවා. ඒක ඉතාමත්ම උපකාර වෙන අවශ්‍ය වෙනවා නේ. එනිසා මේ අඥාශය කියන කොටසයි දැන් අපි බලන්න. හරියටේ වම් පැත්තේ ආමාශය දාසන්න දීලා තියෙන දිගට බොරු මස් සැදෙලා. මස් කොටස. සාමාන්‍යයෙන් අලු පහයට නිකන් අතු පාටයි කොටසයි මිශ්‍ර උකයක් තියෙනවා. අස්මේමස්මින් කායේ පිය සංකත විභාතු මෙන්න ශරීරේ ඇලදිව නම් මෝ පතරි ධාතු කොටසක් නැත ඇලදිව නම් මෝ පතරි ධාතු කොටසක් නැත එලදිව ධම්මෝ පතරේදා කුසත සක්ඤත මේ දෙකට සමාගයේ සමාධිමත් සිත යොමු කරන්න. පතරේ ධාතු මාන්තයන් හැර එලදිව කියා දෙයන් පංච රසයෙන් මෙත ඒකට මස් කැල්ලට පටවි ධාතුව කියනවා ආපෝ ධාතුව කියනවා තේජෝ වායුව කියනවා ඇලදියට ඒකටස් කියනවා නමුත් ඒ කියන පටවි ධාතුව අනිත් කොටස් තමයි අවතාර පිළිදෙන බව දන්නේ නැහැ නමුත් ඒක දුකවතිනවා නැහැල දිවේහි පඨවි ධාතුව සසු ආහෝති දෝවායෝ නන ධාතු කොටස් සමාවට ඇති බව නොදන්නේ ඇතිනම් දැන් පඨවි ධාතෙන් අනිත් ධාතු තුන වෙන් කරන්න. හැලදිව දෙස බලලා සමාධි මාසයෙන් කරන්න පුළුවන්. මේ මේ පටවි ධාතු ධන්නේ ආකෝපීජෝ වායු කියන බව දෙන්නේ උදාහරණ මාත්‍ර නිස්සත්ත්ව විචිවෝ සුඤ්ඤෝ සත්‍යේ මේ ජීවයක් මේ ශූන්‍යව ධර්මයක් අචේතනික ධර්මයක් ඇලදිවට ඇලදිව යයි කියන බව ඇලදිව නොදන්නේ එයට පතරි ධාතුයයි කියන බවද එය නොදන්නේය. මේවා අප සිත තුළ පවත්නා ඇඳෙනින් මාංශ පමණින් හොඳට තේරෙන්න තෝරා. ඒ ඇලගේ ඇලගේ පාඩේ පවතිනවා. අපි සංඥාවක් කලවලා මේක මේකයි මේක මේකයි කියලා. අපි ඒක ග්‍රහණය කරනවා අල්ලා ගන්නවා මමය මගේය කියලා. නමුත් ඒක එහෙම අපි අල්ලා ගන්න බව දන්නේ නැහැ. කිසිම සැලකිල්ලක් ඒක අපිට දක්වන්නේ නැහැ. ඒ ඇලඹීම තුළ සිදුවන ක්‍රියාවලිය සිදුවන බව ඇලඹිලා දන්නේ නැහැ. සමාපලයෙන් ශීලයෙන් එනවා නැත්නම් අරන් කයින් වෙන දේවල් ගන්නවා ඒවා ශරීරයට උපකාර වෙනවා මේ කිසිම දෙයක් හැලෙදිව දන්නේ ඒක දහස් මාසයක් පමණයි. මෙන්න එළදිව පටවි ධාතු මාත්‍රයන් සමනක් වන දෙයින් බාහිර පටවි ධාතුව හා එය එක සමාන වන දෙයින් ඒ තුල ආත්මයන් කීකා සිදිය නොහැක මේ ඇඟදිවේ කියන පටවි ධාතු තුල ආත්මයක් තියෙනවා නම් බාහිර පටවි ධාතු තුලත් ආත්මයක් තියෙන්න ඕන. මෙන්න ඇලදිව නිරන්තරයෙන් වෙනස් වන බැවින් නිත්‍ය දිය නොහැක ඒ කියන තාම සියම් ධාතු කොටස පවා සෑම ක්ෂණයක් ක්ෂණයක් පාසා වෙනස් වෙදී වෙනස් වෙමින් යමින් පවතින්නේ. විද්‍යාඥයන් පවසන්නේ 10 බල 22කින් වෙනස් වෙනයි කියලා. 10 බල 2ක් කියන්නේ සිය වාරයක්, 10 බල 3ක් කියන්නේ දහස් වාරයක්. සැපරේකට. 10 බල 22ක් කිව්වොත් ඒ වාර්තමානය කොයිතරම්ද ඒ තරම් වේගයකින් මේ කියන පටවියාදී දහස් කොටස් වෙනස් වෙනවා. ඒකෙන් මේක නිත්‍ය ධර්මයක් වන්නද බැහැ. අර මාසීස්සේ මේ වැදියාගෙන රූපවලට බඳුන් කරන මේ රෝග පීඩා ඇති කරන ලබන මේ දුක් උපද්දන ලබන මේ අඥාතේ මේ ඇලදිව සැපක් කියලාද අපි හිතේ මේකං ආකාර දුක් උපදවන දැරින්ද දුකට හේතන දැරින්ද ඇලදිව සැපක් විය නොහැක මේ නිසා ඇලදිව අනිත්‍යය දුක්ඛය අනාත්මය ඇලදිව කියා සංකේ රසයෙන් දෙයක් විඳමාන නොවන බැවින් ශූන්‍යය මේ මහා පහළ වූ සිටිවිල වල අනිත්‍ය අනාත්ම ස්වභාවය දැන්වත් බලන්න. නිම්ම ඇලදිව ඇලදිව වශයෙන් හෝ පඨවි ධාතු වශයෙන් හඳුනාගත් සංඥාවන්ද ඒවා අනිත්‍ය දුක්ඛ අනාත්ම ශූන්‍ය ලෙසින් බැලූ වෙනන් සිතේලිද ඒ සිතේලි පහළ වන විට ඇති වූ මදහත් වේදනාවන්ද ඒහා සම්බන්ධ සියලු දැනීම්ද ආනස්කන්ධය වන්නේය එයා පැහැදිලිව තේරෙන්නට ඕන මේ රූපස්කන්ධය මේ නාමස්කන්ධය කියලා මේ දක්වා ඇති වූ නාමස්කන්ධය දැන් පවතිනවාද අපි මේ අනිත්‍යය කියව දුකයි කියව අනාත්මයි කියව ශූන්‍යයි කියව අපි පටවි ධාතු කියව මේවා නැත්තම් ගලබෝ කිව්වා අඥාතය කිව්වා මේ එක සිතිවිල්ලක්වත් දැන් පවතිනවද? ඒ සියලුම සිතිවිලි නිරුද්ධ වී ගොස් එහෙමනම් ඒ සිතිවිලි නිත්‍ය වන්නට පුළුවන්ද? දැන් අනිත්‍යයට ගොස් ඇති ආකාරය දැනෙන්න ඕන හදට. චේතන වේ නිරුද්ධ වී ගොස් කිසිවක් දැනෙන්නේ නැහැ මේ මොහොත වෙනෙච්ච. පහුගිය සිතිවිලි ඇති වුණා, පැවතුණා, නැති වුණා, ඇති වුණා, පැවතුණා, නැති වුණා එකමනයි. මෙන්න නාමස්කන්ධය ශේෂ නොවේ නිරුද්ධ වී ගොස් නැති දෙමින් අනිත්‍යය ඉදරින්ම අනාත්මය ඒ නාමස්කන්ධය මගේ ආත්මය නම් මම නම් ඒ නාමස්කන්ධය දැන් නිරුද්ධ වී ගොස් පහනක් වුණාසේ නිවි ගොස් එසේනම් මගේ ආත්මය මගේ බව මම බව නිරුද්ධ වී ගොස් දැන් පවතින්නේ මේ නාමය සහ රූපයේ දෙක යන දෙක හැර තව වෙන මොන ධර්මයක් තියෙද කියලා දැන් කල්පනා කරන සමාධිමත් ප්‍රඥාවක් පිටකින් එන්න ඒ රූපස්කන්ධය පැවතුන අඥාතය සහිතව මේ රූප බොඩ ඒ රූපස්කන්ධය පවතිනවා ඒන පාලවන්නා වූ සිටිවිලි නාම ස්කන්ධය පවතිනවා මේ දෙක හැර වෙන ආත්මයක් විද්‍යමානව නැද වෙනසක් එක් විද්‍යමානව නැද දැන් හොඳට සමාධියෙන් බලන්න දෙන්න අභ්‍යාසය. මෙන්නේ ග්‍රහණාසිත මේ දෙක හැර තව මොනවද තියෙන්නේ? මේ නාම රූප ධර්මයන් සියල්ලම නිරන්තරයෙන් වෙනස් වෙනවා එබැවින් අනිත්‍යයි. දුකට හේතු වෙනා දුක් උපාදින උපදවනවා ඒ නිසා මේක දුකක්. ඒක නැති වී යනකොට ආත්මය කියලා ගන්නට කිසිවක් ශේෂ නොවන නිසා අනාත්මයි. පවතින නැති ධර්ම ස්වභාවයක් පවතිනවා ඊළඟ ස්වභාවය වෙනකොට වෙනස් වී නැති යනවා. සදාකාලික සනාතනික ආත්මයක් විද්‍යමාන වන්නේ නැහැ. දැන් නාම රූප දෙක සිටින් වෙන කරන වර්තමාන ශරීරය පවතින නාමස්කන්ධයට අවධානය යොමු කරන්න. මෙන්න ආඥාසේ නැත්නම් ඇලදී ඇලදී ඇලදී රූප කොට මෙන්න ඒ සඳහා පහළ වෙන සිටිවිලි නාම වල නාම වල නාම වල ඒ නාමස්කන්ධය දෙස බලන විට ඒ නාමස්කන්ධයේ නිරන්තරයෙන් වෙනස් වෙවි වෙනස් වී යන ආකාරය පෙනෙනවා ඇති. මෙන්න කළදේව මෙන්න මේ දක්නා නාමයේ සිට ඒ දක්නා සිතක් නැතුව ගියා. ඒ දැකපු සිතක් නැතුව ගියා. තුන්වෙනි වෙනට ඇති වුණු සිතක් නැතුව ගියා. හතරවෙනි වෙනට ඇති වුණු සිතක් නැතුව ගියා. පස්වෙනි වෙනට ඇති වෙන සිතක් නැතුව ගියා. මේක කෙලවරක් විදිහට. ඇතිවන ධර්මයන්ගේ ස්වභාවයේ නැතිවෙන එකයි යම් කිංචේ සමුදය ධම්මා සම්බන්ත නිරෝධ ධම්මං බුදුරජාණන් වහන්සේ දේශනා කළා. යම් කිසි දෙයක් ඇති වෙනවා නම් ඒක නිරුද්ධ වී යන ස්වභාවයකට පවත්න අනිත්‍ය ධර්ම සංකත ධම් වල ස්වභාවය ඒකයි මෙන්න නාමය මෙන්න රූපය මෙන්න මේ අනිත්‍යතාවය දැන් නාමයේ සාරෝපයේ සිටින් වෙන් කරන්නේ ඒ ශූන්‍යතාවයට පිටපත් කරගෙන අප කියන කොටස ඒ විදිහට කරන්න පුළුවන්. දැන් සිතන තනියම තනියම දැනගන්න. ශූන්‍යතාවයෙන් සිටින. හිතට කිසිවක් අරමුණු නොවන්නා බඳු සත්‍යයක් දැන් උද්ගත වන්නට පුළුවන්. සමහර කෙනෙක්ට ඒ ධර්මයේ සදාකාලික නෑ නිත්‍ය නෙවෙයි අනිත්‍ය අනිත්‍ය නම් ආසවන්නට බෑ. එබැවින් ඒ ශූන්‍යතාවයත් අනිත්‍යයි අනාත්මයි කියලා මෙනෙහි කරන්න. මේන් පස්සෙ වෙනස් අත්‍යන්තයෙන් සිටට ඒකත් අනිත්‍යයි ඒකත් අනාත්මයි එයින් පසු ඇති වෙන ඇති වෙන ධර්මතා අනිත්‍ය නාම දෙස බල බල ඉදිරියට යන විනාඩියක් දෙකක් වගේ. ඔතෙක් අනිත්‍යයි අනාත්මයි කිව්වත් නැති නොවන තැනක් ඇති වෙයි. පළමු පළමු දර්ශන ඔක්කොම නිරුද්ධ වී නිරුද්ධ වී ගොස් නැති වෙනවා. නිවන නැති වෙන ධර්මයක් ඒක නිත්‍ය ධර්මයක්. නිවන සාන්තයි නිවන ප්‍රණීතයි. නිවන සාන්තයි නිවන ප්‍රණීතයි. දැන් ඇති ඇති සම්පූර්ණ ශූන්‍යතාවය පිටගෙන අප කියන එක යක්ෂින්ම ගැඹුරුම හදවතින් දකින්න. ඒකං සංතන ඒකං පණිතං ඒකං සංතන ඒකං පණිතං යදිතං සබ්බ සංඛාර සමතෝ සියලුම සංස්කාර සමනය වූයේ තන. සම්මෝපදී පටිච්චසමුප්පාදෝ සියලුම උපදී විදිහේ ගිය තන. සන්නක්ඛයෝ මේ කිසිම තණ්හාවක් ගෑවිලාවත් නැහැ සෝවාන් වූ පුද්ගලයෙක් තුළවත්. ඒ මොහොතේ තණ්හාව ශේවී ගිය තැනක්. විරාගෝ කිසිම ධර්මයක් කෙරෙහි නොපෙතුණු තැනක් නේ. විරාග වූ ධර්මයක්. නිරෝධෝ සියලුම සංස්කෘත ධර්ම පහනක් නිරුසේ නිවිගේ ධර්මයක් නිරෝධෝ නිබ්බාන නිබ්බාන ධාතුව සාන්තයි ප්‍රණීතයි. ඒකං සංතං ඒකං කණිකාන අධිදාන ශබ්ද සංඛාර සමතෝ සබ්බෝ කදිකට නිස්සග්ගෝ සම්මත්තේ විරාගෝ නිරෝධෝ නිබ්බානන්ති දැන් වේලා වෙන මේ නිසා මේ දේශනාව මෙතන නිම කරන ඉතිරි කොටස් ඊළඟ දවසට මේ දිනවත් අය අද දවස පුරාම අප මේ දක්වා එක් වල පටන් මේ අඥාසිය නැත්නම් නැළදිව දක්වා යන කොටස දක්වාම කොටස් දහස් මනස්කාර භාවනාවට යොමු කරන ආකාරය පිළිබඳ කරුණු කියා දෙන්න. මේ අය එක එක කොටසක් අරගෙන ඒ දහස් මනස්කාර භාවනාවේ නිරතවන්නක් දවස පුරාම එකම කොටසක් ඒ දහස් වාරයක්වත් බලක්වත් සිතන්න. එතකොට මේ පිළිබඳ පැහැදිලි අවබෝධයක් ඇති වෙනවා ඇති. නාමයේ සා රූපයේ වෙනවන්සෙන් දකින්නට හැකියාවක් අත් වෙනවා ඇති. ශරීරයේ කෝඩුව තුළ ආත්මයක් නැති බව මේ සම්පූර්ණයෙන්ම ධාතු මාත්‍රයන්ම පමණක් බව එය බාහිර පටවි ධාතු ආදී ධාතුන් හා සමවන බව අවබෝධ වෙනවා ඇති. ඒවා දක්නා වූ මේ සංසිතිලි සියලුම නාම ස්කන්ධයත් ක්ෂණයක් ක්ෂණයක් ගානේ වෙනස් වී අනිත්‍ය යන ආකාරය. ඒවා අනිත්‍ය නිසාම ආත්ම වන ආකාරය අවබෝධ වෙනවා ඇති. එසේ අවබෝධ වෙන විට මේ නාමයන්ගේ මේ සහ මේ රූපයන්ගේ සම්පූර්ණ නිවිලියාමක් නාම රූප නිරෝධයක් වෙනකොට අත්දකින්නට පුළුවන් වෙනවා ඇති. ඒ නාම රූප නිරෝධය අත්දකින විට ඒ මහාට ඇතින සෑම ධර්මයක් අනිත්‍ය අනාත්ම වශයෙන් මෙනෙහි කරමින් යන විට කෙනෙකුට නිවන සිතට අරමුණ වනවා ඇති මේ අනුතිය පැදීමෙන් මේ සියලුම දෙනාට නිර්වාණ ධාතු අදාත්ම සාක්ෂාත් වීමේ වාසනාව ශක්තිය උදා වේවා කියලා අපි ආශිර්වාද කරන්නම් සෑම දෙනාටම නිවන් සුවය අත්පත්